අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරය ආරම්භ කරමු ඉත ලැබෙන විදියට සභාවෙන් මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් ඒකට සාදර වෙමු අපි පීසිලි මාතාවගෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට කරුණාවෙන් අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි වැඩුවේ ආනාපානයයි. විසිරුණේ සිත හුස්ම රැල්ල ගෙවත්මත්ම විසිරුණ සිත හුස්ම රැල්ල ගෙවන්වත්ම ක්‍රමයෙන් නිසල විය. ගතතේ යනුව නිසල සැඟුණාසේය. ගලා සිතුවිලිද බොඳ වී බොඳ වී ගෙවන් විය. සිත ඉහළට පාවී ගියාසේය. සිසිල් දිය පිරිපොකුණ පෙරක්. නිසල පිවිතුරු පරිසරයක් නිමල සිතින් බලා සිටීමි. පාවියා වැහැරී ගිය පැවිදිරුවක් හිඳීරියව්වෙම ඉදිරියෙන් දිස්වේ. හිස් මුදුනේ සිටම වැහැරුණු සිරුරේ සම්මස් උණු වී උණු වී බුබුලු බුබුලු වැක්කරෙන්නට විය. පොළොවට වැක්කරෙන මස් වලින් පසු ඇටද ගැලවි ගැලවි පොළොව මතට ඇද වැටුනි. බලන කෙනෙක් නැතත් සිතුවිලි ජාලයක් පෙනිපෙනී ගෙවන් විය. පෙන්වූයේ ධාතු ලක්ෂණයේද අනිත්‍යතාවයේද සිදුවේ කුමක් දැයිනු තේරුණත් බොහෝ දෙයක ඡායාවක් ඇතැයි සිටී. කරුණුප පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය විදිහට ඉතින් අර සිදුවෙන දේ ඔකට කියන්නේ සන්තතිය කියලා ගලණයක්. ඔකට ඕනේ නමක් දෙන්න පුළුවන්. ධාතු මනසකාරය කියන්න පුළුවන්, ආනපාන කියන්න පුළුවන්, මේ පටිච්චසමුප්පාදේ කියන්න පුළුවන්. ඉතින් නන් දුන්නොත් අහුවෙනවා. නන් නොදී ඔහි යන්න බලනින්ද හිටියොත් සංසිද්ධියත් එක්ක බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපේ හිතට නමක් නොදී ඉන්න බැරි ගතියක්. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. ඔය වෙන දෙයට හේම යන්නරින්ද විශේෂ මොතෙන් ආවට පස්සේ ඔය ඉස්සලදී නම් කරන්න වෙනවා මෙනෙහි කරන්න වෙනවා ගොඩක් වැඩ. ඔතෙන් ආවට පස්සේ මේ සිද්ධියට නමක් දුන්නේ නැත්නම් සිද්ධින් අපිට කිසිම කෙලසීමක් එන්නේ අපි සිද්ධිය කෙලසන්නේත් නැහැ. සිද්ධිය අපිව කෙලසන්නේත් නැහැ. ඒක ධාතු මනස කාර්ය වෙන්න පුළුවන්, පටිච්චසමුපාද වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ආරම්භණය වෙන්න පුළුවන්. මේක දිහා මෙනෙහි නොකර නම් නොකර අධික අවදි භාවයකින් හොඳට බලන්න ඉන්න. එතකොට බොහෝම ඉක්මනයි භාවනාව. දියුණුව ප්‍රශ්නේ මගේ ස්වාමීන් වහන්සේ මට තව දැනගන්න ඕන දැන් ඒ දිහා දිගටම බලා ඉන්න එකද කරන්නේ කියන එකයි දැනගන්න ඕන මට තේරුමක් නැති නිසා යහන්නේ මම දැන් කියපු එකෙන් මොකද්ද තේරුනේ දැන් මෙතෙක් කළා මම නමක් දෙන්න එපා කිව්වා නමක් නොදී ඔව් පටිච්ච සමුප්පාදයේද අනිත්‍ය ලක්ෂණයේද ධාතු ලක්ෂණයේද කියන එකට නමක් නෙදී බලා ඉන්නනේ කිව්වේ නේ උත්තර බලන්නේ කියලා කිව්වේ අවදියෙන් බලන්නේ කියලා කියන්නේ එහෙමයි ඉතින් ඒක පස්සේ ආව ප්‍රශ්නෙට උත්තර ලැබුණාද නැද්ද ලැබුණා. මොකද්ද උත්තරේ? එතකොට ඒ දිහාම දිගට දිගටම බලාගෙන ඉන්න එකයි එතකොට මෙනෙහි කරනවා කියන එක එතන මෙනෙහි කරනවා තමයි කිව්වේ උතෙන්ද එනකම් මෙනෙහි කරන්න උතනින් පස්සේ මෙනෙහි කරන්න එපා. කරන්නේ නැහැ. හරි. හරි. ඉතින් ඒක හරි අමාරු කියලා දෙන්න. ඉතින් ආයෙත් ආයෙ එනම් මෙනෙහි කරන්න එපා කියලා නෑ මේ කරන්න. උතෙන්ද එනකම් මෙනෙහි කරන්න. මෙනෙහි කරලා උතනින් පස්සේ මෙනෙහි කරන්න ඕන. බයිසිකල් තල්ලු තල්ලු කරන ගිහලා ගිහලා ගිහලා උඩට නැග්ගට පස්සේ ආයෙ තල්ලු කරන්න බෑනේ. ඒකට බයිසිකල් උඩනේ ඉන්නේ. එහෙමයි. ඉතින් ඒක හරි අමාරු කියලා දෙන්න. කියන්න පුළුවන් තේරෙන්නේ. ඔය ඉත ඉස්සරත් ඔය වගේ අවස්ථාවන් වලට ඇවිල්ලා ඔතනින් නැවතිලා ඉන්නවා. මේකයි මම දන්නේ නැත්තේ. දැන් දැන් කීප එක තේරුණා නම් ඔය පුනරාලෝ පුනරාවචරණයක් වැඩක් නැහැ. දැන් තේරුණා නම් ඒ විදිහට කරගෙන යන්න. එහෙමයි තේරුවන්. හොඳයි. තේරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මුලදී වම දකුණ වශයෙන් මෙනෙහි කර සක්මන් කළත් දැන් මම මෙතන මෙනෙහි නොකර සක්මන් කරන බව හිතාගෙන සක්මන් කරනවා. එහෙම විනාඩි 10ක් 15ක් පමණ කරගෙන යද්දී හිසේ සියුම් වේදනාවක් ඇති වී හිස ඇතුලේ යමක් ගලාගෙන යනවා වගේ දැනෙනවා. ඒත් මම පියවර 25ක් 30ක් පමණ යටි පතුලට හිත තබාගෙන සක්මන් කරනවා. ඒ අතර සමහර වෙලාවට වේදනාව ටිකක් වැඩි වෙන බව දැනුණත් පැයක් පමණ භාවනාව කරගෙන යනවා. ඒ ගැන විස්තර කරුණාවෙන් පහදා දෙන සීක්වා. ආනාපාන සති භාවනාව ටික වේලාවක් කරගෙන යන විට හුස්ම රැල්ල සියුම් වීගෙන ගොස් දීර්ඝ බවත් කෙටි බවත් ආස්වාස ප්‍රස්වාසය දැනගන්නවා. සමහර වෙලාවට මගේ අත් දෙක උඩින් තියෙනවා වගේ දැනෙනවා. ඉන්පසුව කිසිම සිතවිල්ලක් අරමුණක් නැතිව නිින්ද යන්නෙත් නැතිව විනාඩි 40ක් පමණ සිටින සිටිනවා. පැයක් විතර මේ ආනාපාන භාවනාව කරනවා. ඊට එහාට භාවනාව කරගෙන යන්න තේරෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ළඟදී සිට මේ විදියට භාවනා කර නැගිටිනවා. කරුණාකර අනුකම්පා කර මේ භාවනාව දියුණු කරගන්න ඔබ වහන්සේ පහදා දෙන සීක්වා තිරුවන් සරණයි. අපි මෙච්චරලා කතා කරා වගේ ඒ ඒ ප්‍රවාහයට යනකම් ඒ සම්තතියට යනකම් පුරුදු ක්‍රමයට භාවනා කරන්න. ප්‍රවාහය වැටුණාට පස්සේ සම්තතිය වැටුණාට පස්සේ ගලනේ වැටුණාට පස්සේ ඒක දිහා බලාගෙන ඉන්න. ඉතින් එතකොට ඔක ඉස්සරහට යන්නේ කියන චෝදනා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒතකොට බලන්න මේ ඇවිදිනකොට දැනෙන මේ සන්තතියයි ඉඳගෙන ඉන්නකොට දැනෙන සන්තතියයි ඇවිදින්මින් ඇවිල්ලා ඉඳ ගන්නකොට ඉරියව් මාරු වෙනකොට තියෙන සන්තතියයි ඉරියව් ඉඳගෙන ඉන්න තැනින් හිටගෙන යන්න යනකොට තියෙන ඉරියව් මාරු වෙන සන්තතියේ වෙනසක් තියෙනවා කියන්නේ. ඉතින් එතකොට පේනවා සබාවනා පටන් ගන්න ඕනෙත් නැහැ ඉවර කරන්න ඕනෙත් නැහැ භාවනා තමයි ජීවිතය කියන්නේ. ඉතින් ඒක තියා බලාගෙන ඉන්න එකයි තියෙන වෙන්නේ. ඉතින් දන්නේ නැතුව හිටියා දැන් දැනගෙන ඉන්නවා. වෙනද මේක ඉස්සරහට යන්නේ කියලා හැකයක් තිබුණා. දැන් නිසකව බලන්නේ. ඉතින් ඒක ඒ නිසක භාවය ඇති වෙන්න ගොඩක් කරුණු බලපාන. නිසක භාවය කියන්නේ විශ්වාසය. අපි හම් කර්ම ශක්තිය තියෙනවානේ. ඒ කර්ම ශක්තියත් ගෙවෙනකන් අපිට ස්පාසුවක් දෙන්නේ නැහැ. හැබැයි අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැති බවට වග බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක ඔක්කොම ගෙවෙනකන් දිගට වෙනදට වැඩි අවදියෙන් වෙනදට වැඩි අප්‍රමාදීව විත එහෙමේ බලන්නේ නැතුව මේ ප්‍රවාහය, මේ සම්තතිය, මේ ගලනේ දිහා බලන්න පුළුවන් නම් අපි කියන අප්‍රමාදයි කිය. එළඹ වාසය කරනවා. ඉතින් ඒක තමයි දෙන්න තියෙන උපදේශය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදීම දෙපා වලට සිත යොමු කරමින් ඔසවනවා ගෙනියනවා තබනවා යන සිතුවිල්ලෙන් පියවර තබමින් ලනුපැදුරේ ගොරෝසු බවත් වැලිමලුවේ සියුම් සීතලත් වැලිවල තෙරපීමින් යටිපතුල් වලට දැනිමින් ඉදිරියට සහ ආපසු හැරමින් සක්මන් කරමි. එම අවස්ථාවල සහ අරමුණු වලට ගියත් නැවත ඉක්මනින්ම වාගේ දකුණු වම තබනවා යයි සිතා සක්මන් කරමි. එකවරකට විනාඩි 50ක් පමණ මේ වගේ දිනකට කීප වරක් මෙලෙස සක්මන් කරමි. පරයන්ක භාවනා මම දැන් මෙතන යන සිතුවිල්ලෙන් පරයන්කේ වාඩි වී ආස්වාස ප්‍රස්වාසය දිහා බලමින් විනාඩි දෙකක් තුනක් වගේ සතිමත් භාවයක් ඇති වෙනවා. මෙසේ සිටින විට අවට ශබ්ද නැතිව ගොස් කයේ සැහැල්ලු බවත් අත්විඳිනවා. ඊයේ මෙසේ පරියංක භාවනාවේ සතිමත්ව සිටින විට දකුණු පැත්තේ උරහිතට අතක් තිනවා දැනුනි. එවිටම අවට ශබ්දයකින් සිත පිට ගියත් නැවත හුස්ම රැල්ලට සිත යොමු කරමි. මෙසේ පැයක් පමණ වේලාවක් පරියංක භාවනාවේ සිටිමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම පතමි. ත්වන් සරණයි. ඔය යම් විදිහකට ඒ වගේ සද්දයකට වේදනාවට කැළඹිලා ආපහු අරමුණට ගත්තට පස්සේ පිට ගියයි කියලා හෝ ආපහු අරමුණට ආවයි කියලා ලොකු හැලහැප්පීමක් නැත්තම් පිට ගියත් ආපහු ආවත් එක දිගට මේ ගලණය තමයි පේන්න තියෙන්නේ. එහෙම වෙන්නේ පිට යන ගිය ගැන පශ්චාත්තාප වෙනවා නම් ආපහු ගන්න බැරි වුණා නම් ඒ පශ්චාත්තාප ගං සැක තීන තාක්කල් පිට ගියත් ඇතුළට ආවත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් මේ දිගට යන වැඩපිළිවෙල අහුවෙලා නැහැ. ඕම් කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා. පිට ගියත් ආපහු එනවා. ආපහු ආවත් පිටට යනවා. ඉඳගත්තුත් හිට ගන්නවා. හිටගත්තුත් ඉඳ ගන්නවා. මේවා එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙනවා මිසක් ආ සුද්ධ වශයෙන් හිටගෙන ඉඳීමක් කියලා එකක් නැහැ. ඒ නිසා හිටගෙන ඉඳලා ඉඳගත්තයි කියලා භාවනා කැඩෙන්න ඕන කමක් නැහැ. සතිය කැඩෙන්න ඕන කමක් නැහැ. ඒක දිගට මේක ගලණයක් තියෙනවා. ආන්න ඒක දිහා බලා ඉන්නවනම් ගලන ගඟක ජීවිතේ දයාලු ලෝකයේ ඒ චිත්‍රපටියත් මම බැලුවා ඒ කාලේ. ඉතින් ඒකට මේ කතන්දර හදන්න කිව්වොත් නම් කරන්න බෑ. අරක හොඳයි මේක නරකයි මේක වේවා මේක වේවා අර නම මේ නම දැම්මනේ ඉතින් ඉවරයක් නෑ චරිචුරු තමයි. ඔය ගලන දේ දිගට ගලන් අරින්ද එතකොට සදාචල යන්ත්‍රයක් වාගේ තමයි තේ නිරීක්ෂණය කරන එක විතරයි. එතකොට භාවනා කියන්නේ හුදු විනෝදාංශයක්. එහෙම නැත්නම් මේ ආමි ට්‍රේනින් එකක්. එහෙම නැත්නම් මේ බරපතල වැඩේ ඇතුළේ සිර දඬුවමක්. නැත්නම් කුරුසෙට දීලා ඇද්ද අණ ගහගෙන දිවදික් කරගෙන ඉන්න කතාවක් නෑ මේකේ. වෙන දේ දිහා ඒකට යෙදිලා බලන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මා සක්මන් භාවනාවේ යෙදෙද්දී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් පාදවලට සිත යොමා යද්දී සක්මන කෙළවරේ ආපසු හැරෙන විට සිත එහි මෙහි යන බැවින් හැරෙනවා හැරෙනවා යයි මෙනෙහි කරමි. එසේ හැරමින් නැවත සක්මනේ යෙදෙන විට වැලි තලාවේ යද්දී පයට දැනෙන සිනිඳු ගතියත් පාපිස්සේ සක්මන් කරද්දී පාවලට දැනෙන ගොරෝසු ගතියත් හඳුනාගෙන දැනි දැනි යෙදෙන විට අවටින් ඇහෙන නොයෙකුත් ශබ්ද නිසා අවධානයේ දෙසට යොමු වෙයි. නමුත් ඒ සියල්ලම ශබ්දයක් ලෙස ඒ ගැන අවධානය යොමු නොකර නැවත සක්මනේ යෙදෙමි. මෙසේ විනාඩි 45ක් පමණ සක්මනේ යෙදෙද්දී සක්මන් භාවනාව අවසන් වීමට විනාඩි 5ක් 10ක් පමණ කලින් සිත එහිමිහි දුවන ගතිය අඩු වී තැන්පත් කරගත හැකිය. පරියංක භාවනා පරියංක භාවනාවේදී ආනාපාන සතිය වැඩිම සඳහා සූදානම් වූද සිතට අතීත වර්තමාන අනාගත යන තුන් කාලයටම අදාළ සිතුවිලි වලකින් සිත වසා ගනී. ආස්වාස ප්‍රාස්වාසයට කොපමණ අවධානය යොමු කළද පුස්ම කෙරැල්ල නාසිකාග්‍රය තුල යන්තමින් දැනීම දැනෙන විගසම නැවතත් නොයෙකුත් සිතුවිලි ගලාගෙන આવුත් ඒට ඒ වසා දමයි. මාහට ආනාපාන සති භාවනාවේදී වැඩිපුර ප්‍රකටව දැනෙන්නේ පිම්බීම හැකිලිම යන දෙකයි. එබැවින් මා ඒ ගැන වැඩියෙන් බලමින් සිත තැන්පත් කර ගැනීමට උත්සාහ ගනී. තවද දේශ සහගත සිතුවිල්ලක් ආවිට මෛත්‍රිය වඩා එම සිතුවිල්ල යටපත් කර ගනිමි. එසේ කරමින් නැවතත් ආනාපාන සතියටම සිත යොදමි. ගරු ස්වාමින් වහන්සේ මායසිය කිරීම නිවැරදිද? මගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදේශක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා. ඔව් මේක අර විස්තර කරලා තියෙන විදිහට කොච්චර හිතවිලි තිබ්බත් අතීත අනාගත වර්තමාන වශයෙන් මම තියන්න ඕනේ මෙතන කියලා දන්නවනම් ඕක තමයි සාසනික ගෞරව සාසනික අරසාව කියන්නේ. හිතවිලි නන්නත්තරේනට මම හිත තියන්න ඕන තැනවත් දන්නේ නැහැ භාවනා කරන්න ඇති කෙනා. එයාට අරමුණක් නැහැනේ. ඉතින් අපි එහෙම තමයි සංසාරේ ඉඳලා තියෙන්නේ. ඒතකොට හිත තියෙන්නේ නන්නත්තර වෙලා තියෙන කියලා හිත තියෙන්නේ නන්නත්තරලා තියෙන શબ્දය වේද හිතවිලි කියලා දන්නෙත් නැහැ. මේක ආරක්ෂා කරලා තියෙන්න ඕනේ මෙන්න මෙතනයි ආරක්ෂක භූමිය කියලා දන්නෙත් නැහැ. දැන් අඩු ගානේ දන්නවා හිතේ හිතවිලි වලින් පිරීලා. නමුත් ඒ වෙලාවේ පුළුවන්කමක් තියෙනවා නම් මං හිත පවත්වන්න ඕනේ මෙන්න මේ අරමුණ කියලා දාන ඔච්චරයි බුද්ධ ශාසනය කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඒක සාර්ථක වුණත් බුද්ධ ශාසනය අසාර්ථක වුණත් බුද්ධ ශාසනය. මොකද මේක දන්නවනේ මගේ හිත තියන්න ඕනේ මේ ආනපන කියලා. ඉතින් ඒක දන්නේ නැත්නම් සද්ධාාවක් නැහැ. ඒක දන්නේ නැත්නම් එල්ලයක් නැහැ. පිස්සිගේ වරාමල්ල වගේ සද්දක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, වේදනක් තියෙනවා, ආනපන තියෙනවා. කොහෙද හිත යොමු කරන්න ඕනේ කියන එක දන්නේ නැහැ. එල්ලේ දන්නේ නැහැ. ඒකට කියනවා කිසි සංවිධානයක් නැති ජීවිතය කියලා. අඩු ගානේ කොහෙ රස්තියද කොහොත් මට පුළුවන්කම තියෙනවා බෙල්ලෙන් උඩ පණ තියෙනවා මං තියන්න ඕනේ මෙතනයි කියලා දන්නවනම් ඒ සඳහා අවංක උත්සාහයක් ගන්නවනම් අපි ශාසනය කරනවා සීල ශික්ෂාව කරනවා සමාධි ශික්ෂාව කරනවා ප්‍රඥා ශික්ෂාව කරනවා ඒ වගේ ඒක කියන්න පුළුවන් නම් මුළු සභාවක ප්‍රසිද්ධියේ මම මේ භාවනා කරපු නිසා කොච්චර හිත වල්මත් උනත් තියන්න ඕන වෙතනයි කියලා දන්නවා කියන එක ඔච්චරයි කාටරි කියලා දෙන්න තියෙන්නේ උතන තියනවද නැද්ද වෙනම කතා අඩු ගන්න මම මේකට සැදී පැහැදී ඉන්නවා. මොකට කියන කුසල ඡබ්දේ කියලා. තිබ්බොත් ආනපනට ගියොත් ඒ විස්තර පුළුවන් තරම් ලියන්න. හිතවිලි වලින් තොරව වේදනාවකින් තොරව ආනපන දිනනකොට මෙන්න මෙහෙමයි. ඉතින් ඒකෙන් තමයි අපි මේ නන්නත්තර වෙන හිතට එල්ලයක් කරන් දෙනවා. ඒක ලියලා එල්ලෙට ඉදිරිපත් වෙච්චලා ඒක රාජ්‍ය අක්විත රාජ සම්පත්තියක් වාගේ ලැබිච්ච ලොකුම ඥානෙ විදිහට කියනවා මට ආනපාන කරනකොට සද්ද නැහැ වේදනා නැහැ හිතෙන්න මෙන්න ආනේ ආස්වාසි මෙන්න ප්‍රසවාසි කියලා ඒ විතර ලිව්වන ඕ තමයි ජීවිතේ සංවිධානය කියන්නේ මොකද තමයි භාවනා දියුණුව කියන්නේ ඉතින් ඒක තියෙන්නේ ඇත්තටම අර ලියන ලියමනේ කියන කියමනේ එල්ලේ අරන් දෙන්න දන්නවනම් එයාට Tamanටත් නිවන් දකින්න පුළුවන් තව කාටද කියලා දෙන්නත් පුළුවන් ඒ නිසා ඒ උත්සාහයම ප්‍රශංසනීයයි වැරදුනත් වැරදුනත් ජයගත්තත් නැතත් කලබලයකදී මෙන්න මෙතනයි හිත තියන්න ඕන කියලා දන්නවා. සාමාන්‍ය ෆැක්ටරිස් වල වැඩ කරන අය දන්නවා ඇති. හදිස්සිය ගින්නක් આવොත් කොහාටද යන්න ඕන කියලා එතන ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් එතකොට ටක් ගානකොට ඉඳපු ගමන් ඒ තැන දන්නවද කියලා බලාගන්න ගින්නක් ආපුවම ගහන gediya ගහන. එතකොට ඒ ඔක්කොම වැඩ නතර කරලා අතෙන්ට යන්න ඕන. ඉතින් යන්න දන්නවනම් ඔච්චරයි නෙමෙයි කියන්නේ. වෙන මොකක්වත් නැහැ. හදිස්සියක් වුණොත් මෙන්න මෙතෙන් යන්න ඕන කියලා. ප්ලේන් එකට ගොඩ වෙච්ච ගමන් කියනවා දැන් යන්න හදන්නේ උඩට උඩ යනකොට කලබලයක් වුණොත් හදිසියකදී මෙන්න දොරවල් ටික ඒකට ඵලයක්. ඒකේ සේවකයන්ටත් අදාළයි Tamanටත් අදාළයි. ඉතින් අපි මෙච්චර කාල සංසාරේ තියෙන කලබලයක් වුණොත් ඔළුව දාන්න ඕන තැන දන්නේ නැතුවනේ. කලබලයක් වුණොත් මොකද්ද කරන්න ඕන දන්නේ කුඹි කුලක් ඇවිස්සනවා වගේ නටනවා. දැන් අඩු ගන්න දන්නව ඇවිස්සනට යන්න ඕනේ ආස්වාස ප්‍රසවාසයට. දත්ම දිනකොට කොහෙද හිට යන්න ඕනේ. බත් කනකොට කොහෙද හිත තියන්න ඕනේ? සක්මන් කරනකොට කොහෙද හිත තියන්න? ඔච්චරමයි සාසනය කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒක දන්නේ නැත්නම් ඒක අහගන්න. අනේ ස්වාමීන් වහන්සේ බත් කනකොට කොහෙද හිත තියන්න? අනේ ස්වාමීන් වහන්සේ දත්මන් දිනුකොට කොහෙද හිත තියන්න? ඒක කියලා දෙන්න අපි වැඩමුළු පවත්වන්නේ එහෙම නැත්නම් වෙන මොකක්වත් නැහැ. දවස පුරාම මොන වැඩේ කරත් හිත කොච්චර නන්නත්තර වුණත් මට අධිකාරී ශක්තියක් හික්මීමක් කරගන්න පුළුවන් නම් මෙතනයි හිත තියන්න ඕන කියලා එයා දන්නවනම් එයාට සාසනික ආරක්ෂාවක් තියෙනවා. ධර්ම ආරක්ෂාවක් තියෙනවා. නැත්නම් ඉතින් මොනව කරන්නේ? නැත්නම් බුදුන් උපදින්නත් ඇති, ධර්මයේ දේශනා කරන්නත් ඇති, සංඝයා ඉන්නත් ඇති, සීල් දක්වා කියලා හිතාන ඉන්නත් ඇති. නමුත් ඇති වෙච්චි සාන්තියක් නැහැ. ඒ නිසා මේ උත්සාහය ස්තුතිවන්ත වෙනවා. නොබෝ කලකින් ඔබ සාක්ෂාත් වේ. සම්මා සම්බුදු සරණයි අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව අද උදෑසන සක්මනේදී මුලදී වම දකුණ වශයෙන්ද පසුව ඔසවනවා ආදී පියවර වශයෙන්ද මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පසුව මෙනෙහි කිරීමෙන් තොරව નિરાයාසයෙන් සක්මන සිදුවිය. සිත හොඳින් දෙපා වල රැඳී තිබින. යටිපතුල මුළුමනින්ම ලනුපැදුරේ ස්පර්ශ වන ආකාරය හොඳින් වැටහින. සිතත් සමගම ස්පර්ශයේ සියුම් මධ්‍යස්ථ වේදනාව හැඟීම් ඇතිවිය. මෙසේ ටික වේලාවකදී සිතේ එකඟතාවයේ නිහින්දියාව දැස් පියවීමද වන්නට විය. එහෙත් සක්මනේ එලෙසම යෙදින. වීරිය කැමැත්ත වගේම සතුටක්ද විය. විනාඩි 20ක් පමණ එසේ සක්මන් කරද්දී පාදයට සිසිල් බවක් දැනිනි. යටිපතුලින් උඩටද එම සිසිල් බව පැතිරී යන්න සේ දැනින මෙලෙස දිගට විනාඩි 10කට වඩා වැඩි කාලයක් සක්මන් කළෙමි. දෙවන සක්මනේදීද එලෙසම එම සිසිල් බව මුල වැලිමලුවේදීද දැනිනි. භාවනා කුසල සිතක් ඇති වූ සැටි නැති වූ සැටි වැටහුණු බව හැඟින. ෂණයක් පාසා සතිමත් බව ඇතිවීමෙන් ක්‍රියාවලියක්සේ සිදුවන ආකාරය වැටහින. පරයන්කේ මූල කර්මස්ථානයේ ආනාපානයයි මිසේ බොහෝ විට සිදුවන්නාසේ හුස්ම රැල්ල කීපයකින් පසු හුස්ම නොදෙනියයි අප්‍රකට වේ එයින් පසු ඇතැම් විටක නාසිකාග්‍රෙහිම සිත රැඳී තිබේ. පස්ව සියුම් මාලෝක තලාවක් වෙතට යොමු වේ. ටික වේලාවකදී නිදිබර වේ. පසුව ගැස්මක් මෙන් දැනී දැස් විවර වේ. තුන්වන පරයන්කයේදී විනාඩි 20කට වැඩි කාලයක් අතිශයුම්ව දැනෙන නොදැනෙන වගේ හුස්මම ඇතම් විට නාසය කෙළවරට සිත තබාගෙනම භාවනා කෙලිමි. වරින් වර නිදිබර වේ. ගැස්මක් වගේ වී අවදි වෙයි. දැස් විවර වේ. මේ බොහෝ වේලාවක කාලයක සිට පරියංක භාවනාවේදී මේ தත්වයට මුහුණ දීමට සිදුවේ. පැය භාගයකට වැඩි කාලයක් එසේ ගත වෙයි. ඇතැම් විට පැයක් පමණද එසේ වෙයි. මේ தත්ත්වය ගැටලුවක් දෝ හෝයි සිටේ. මේ தත්ත්වය අනුව මූල කර්මස්ථානයේතම අවධානය යෙදීම හොඳින් අවධානය යෙදවීම ගැටලුවක් වේයයි අදහස් කරමි. මෙවැනි අවස්ථාවකදී භාවනාවේ ඉදිරියට යාමට කුමක් කළ යුතුදයි පහදා දෙනමින් කාර්නිකවද ගෞරව පූර්වකද ඇයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔය මේ පරියංකේ අහන ප්‍රශ්නට උත්තරේ මේ රචනයේ සක්මනේදී තියෙනවා. සක්මනේ අනායාසයෙන් කරගෙන යනකොට හොඳට බලනකොට හිත ප්‍රබෝධමත් වෙලා සතුටක් එනවා. ඒක නිදිමතක් එන්න බෑ. පරියංකේදී ඒක වෙන්නේ නෑ. පරියංකේදී නින්දට ගිහිල්ලා ගැස්සීලා අවදි වෙනවා. ඉතින් මේක දිගටම නැවත වෙනවා. නමුත් නින්දට ඉස්සර වෙලා මූල කර්මස්ථාන මොකද වෙන්නේ කියන පැත්ත පොඩ්ඩක් බලන්න. එතකොට අර පරියන්ක්මනේදී වගේ ලොකු යටිපහුවිල්ලක්, මල් පැන්නිල්ලක්, කිරි පැන්නිල්ලක් වෙන බව තේරෙයි. ඒ නිසා නින්දට එන බව දැනගෙන යන්න මූල කර්මස්ථානයේ යම් යම් වෙනස් කීම් ලකුණු පෙන්නලා තමයි නින්දට යන්නේ. ඒක සැරේ යන්නේ නැහැ. නිසා මේ නින්දට ඉස්සෙල්ලා මූල කර්මස්ථානයේ මොන මොන පෙරලි මොන මොන වෙනස් වීම් නැද්ද කියලා බැලුවොත් අපි බලාපොරොත්තු වෙන මූල කර්මස්ථානයේ සතිය හරි ගියොත් විතරමයි නිින්ද. ඒ නිසා භාවනා හරියන එක නිින්දට පෙරමග ලකුණක් වෙනවා. ඒක හරියට ඇස් බැල්මේ තියාගෙන හිටියේ නැත්තම්. ඒක නිසා හොඳට බලන්න නිින්දට ඉස්සර වෙලා පුළුවන් නම් මූල කර්මස්ථානයේ මොන මොන පෙරලි මොන මොන පූර්ව නිමිති මොන මොන පූර්වාංග පෙන්නලාද නිදිමතට යන්නේ කියලා ඒක වහලා ගහන්නේ ඒක නිකන් කොලේ වහලා ගහිල්ලක් තියෙන. ඒ නිසා එතෙන්ට අවදි වෙන්න වෙනවා. එතෙන්ට සාමාන්‍ය සතියෙන් බෑ. සතිය වර්ගීකරණය වෙන්න වෙනවා. සතිය ඩබල් වෙලක් බෑ. සතිය වර්ගයේ එන්න ඕන උත්තාවදීන් එන්න ඕනේ. මැජික් එක පෙන්නකොට ඇස් බැඳුම කොතනද වෙන්නේ කියලා දැනගන්න. නැත්තම් මැජික් කාර්යය දිනුවා. නැත්තම් හිතෙන්නේ මේ අලුත් දෙයක් වෙලා. අලුත් මොකක්වත් නැහැ. ඔගේ තියෙන්නේ කුලේ වහලා ගැහිලා තියෙන්නේ. ඒ නිසා පූර්ණ අවධියකින් ඒ නින්දට යන හැටි දක්නා සුළුව නින්දට අවදි වෙනකොට යනකොට මූල කර්මස්ථානයේ මොන මොන පෙරලි වෙනවද පූර්ව නිමිති දක්නවද කියලා දැක් ගන්නා සුළු භාවනා කරා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. අද දින කමඨහන් දේශනාවෙන් පසු තුනත් හතරත් පැය පරියංක භාවනාවේදී ඔබ වහන්සේගේ වැඩමවීමත් සමග දැඩි අදිස්ථානශීලීව ඉඳගතිමි. පරියංක භාවනාවේදී මාහට ඇති විශේෂම ගැටලුව පාදවල ඇතිවන වේදනාව දරා ගැනීමට නොහැකි බවයි. එම නිසා අද දින කෙසේ හෝ වේදනාව දරා ගනිමි සිතා හිඳගතිමි. සුළු වේලාවකින් දැඩි කොන්දේ වේදනාවක් පැමිණි අතර එය කෙසේ හෝ ඉවසා ගතිමින් පසු දැනුණු දන හිස් වේදනාව ඉවසා ගැනීමට නොහැකිව සතිමත්ව ඉරියව්ව මාරු කළෙමි. එහි පසුතැවීම් සිතක් පහළවද නැවතත් ඉදිරි කාලයේ කෙසේ හෝ සිටිනා බව නැවත අදිස්ථාන කර සිටීමේ හුස්ම ගන්නා බවද පිටවන බවද නාසයට දැනෙන දැනීමට සිත තබා භාවනා කෙලිමි. ටික වේලාවක් එසේ භාවනා කරද්දී මට හුස්ම නොදෙනී ගොස් නිින්දත් නොනිින්දත් අතර ස්වરૂපයක් විය. එහිදී නිින්ද ගිය විට හිස කඩා වැටෙන්නාසේ දැනීමක් දැනුනි. නමුත් ඒ නිින්ද විය නොහැක හේතුව වන්නේ ඒ මට හොඳින් සිහියෙන් පෙනේ. ඉන්පසු નિરાයාසවම හුස්මට හිත පිහිටයි. ඊට පසුවද පෙරසේම හිස කඩාගෙන ගැස්සීම් ස්වરૂපය දැනුනි. හිස කඩා වැටෙන ගැස්සීම් ස්වરૂපය දැනුනි. මෙලෙස කීපවරක් විය. මට ශරීරයේ වේදනා කිසිවක් මේ අවස්ථාවේ නොදැනුනි. විතකදී වේලාව අවසන් යයි සිතා ඇස්සර බලා තවත් වේලා තිබූ බැවින් පෙර සීම භාවනා කළෙමි. වෙනදා නැති සුවයක් අවසානයේ දැනුනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ මා මේ ලද අත්දැකීම පහදා දෙන ලෙසත් ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් ලබා දෙන ලෙසත් මිත් සිතින් ඉල්ලා සිටිමි. එදිනෙදා කටයුතු වලදී හොඳින් සතිමත් වෙයි. දාන වේලාවේදී ආහාර ගැනීමෙන් පසුවත් නැවතත් මා සතියෙන් ආහාරගත් අත්දැකීම විස්තර කිරීමට කැමැත්තෙමි. ආහාර වේල පිගානට බෙදා ගැනීමට යාමේදීත් ඒමේදීත් පාදයට අවධානය යොමු විය. වාඩි වීමේදී මේ ඉරියව්වට අවධානය යොමු විය. ඉන්පසු ප්‍රත්‍යවේක්ෂා කර සිහියෙන් ආහාර ගැනීම පටන් ගතිමි. එළවලු එකින් එකගෙන බත් ස්වල්පයක් සමග ගැනීමේදී ඇඟිලි වලට දැනෙන දැනීම සතිමත් විය. ඇතැම් ආහාර කැබලි ඝනටද ඇතැම් කැබලි සියුම්වටද ඇනීමේදී දියර ගතියටද දැනි අනාගත් ආහාර ටික කට ළඟට ගත්තේද සිහියෙන් කට සෙමින් අරිමින් ආහාර කටට දමා සෙමින් සැපීම් ඒ ඊතාපිය ජනක ලෙස දැනුනි එකිනෙකට වෙනස් වූ රසවල් දැනි බත් කට හැපීමෙන් පසු ඊතා පහසුවෙන් ගිලේ හපන අතරතුරේදී ඉබේම ඇතැම් කොටස් ගිලෙන බව දැනුනි උගුරේ සිට පහළට ගිලෙන අයුරුද දැනුනි ඒ උදිරයට යන දැනීමද දැනුනි. ඉන්පසු නැවත බත් කටක් ඇනීමට පටන් ගනිමි. මෙලෙස ආහාර ගැනීමට වැඩි වේලාවක් ගත වේ. බත් කෑමෙන් පසු අතුරුපස ආහාරයේ ඊතා ප්‍රිය ජනකය. වෙනදාට වඩා ඒ වායේ රස විශේෂයෙන් පැණි රස ආදිය දැනීම එයට හේතුවයි. අතුරුපස කීපයක් ඇති විට විවිධ වූ රසවල් සතියෙන් අත්විඳී. මා ආහාර ගැනීමෙන් පසු නැගිටින විට දුටුවේ අවසානයේදී මෙන් ඉතුරු ඇත්තේ මා බවයි. ඒ එසේ වුවත් සතියින් ආහාර ගැනීම ගැන සිතා මා සතුටු නිමි. ආහාරයට විශේෂ කිජු බවක් ඇති නොවුවත් සතිමත්ව ආහාර ගැනීම තුල ඇත්තේ ප්‍රියජනක භාවයකි. ගෙදරදී ආහාර ගැනීමේදී ගීතයක් ශ්‍රවණය කරමින් කා සමග හෝ කතා කරමින් බොහෝ විට ආහාර ගැනීම නිසා සතිමත්ව ආහාර ගැනීමේ වෙනස හොඳින් පැහැදිලි වේ. සතිමත් වීම තුල දැනුමේ සැහැල්ලුවක හිතේ කතාව ටිකෙන් ටික අඩුවන බවක් දැනේ. නමුත් ඇතැම් විට හිතට හසු වී බොහෝ ඔහේ සිතුවිලි ඔස්සේ යන අවස්ථාද තිබේ. ටික දුරක් සිතමින් ඉන්නා විටද ඇතැම් විට වෙන යමක් සිතන්නගත් සැනින්ද එය දැනෙන අවස්ථා බොහෝය. සතිමත් බව අපට හුරු කර දෙන ඔබ වහන්සේට පින් සිදු වේවා, දීර්ඝායුෂ වේවා, උතුම් නිවනින්ම නිවි සැනසෙත්වා. මේකේ මේ පරියංක භාවනා පිළිබඳ විස්තර කෙරුවොත් ඒකේ වේදනා තියෙනකොට ඊටාත්ම ප්‍රසිද්ධව ලස්සන විස්තරයක් කරනවා. ඒ නිසා හොඳට තේනවා අනිවාර්ය වේදනා තියෙන තැන සතිය තියෙනවා කියලා. ඊට පස්සේ වේදනාවක් නැතිලා ආනාපානට වැටෙලා ආනාපානේ සිවුම් වෙනකොට ඔන්න නිදිමත එනවා. භාවනා හරියනකොට නිදිමත එනවා, බිල්ල කඩා වැටෙනවා ගොඩක් වෙනවා. ඉතින් ඒ නිසා නිින්ද යන්න ඕනේ නැත්නම් වේදනාවෙ ඉන්න. වේදනාව නතර වෙච්ච ගමන් නිින්ද. ඉතින් ওই දෙක අන්ත දෙක. ওই අන්ත දෙක මැද තමයි නිවන තියෙන නිසා මේ වේදනාව විතර නින්දට යන හැටි, නින්දෙන් විතර වේදනාවට යන හැටි දෙක හොඳට බැලුවොත් පෙනෙයි ඒ අතර මැද මූල කර්මස්ථානයේ කොච්චර සංසිද්ධීමක් පෙර නිමිති පෙන්නිල්ලක් පූර්වංගම ලකුණු පෙන්නිල්ලක් කරනවාද කියලා. ඉතින් වේදනාව තියෙදි මූල කර්මස්ථානයේ බලන්න මූල කර්මස්ථානයේ වේදනාවක් නැතුව තියෙනකොට දැනගන්න ඕනේ නින්ද යන්න පටන් ගන්න වැඩි. එසේ වේදනාව මූල කර්මත්තානේ සංසිඳෙනව නම් නින්දම තමයි. අන්න එතෙන්දි තමයි සතිය දෙගුණ කරලා බෙල්ල කඩා වැටෙන්න ඉස්සෙල්ලා ඒ නිර්වත දිහා අල්ලන්න හදනවා කියන එක සමහරట్లాට හරියන්නේ නැහැ. සමහරට හරියනවා. මේ පැත්ත තමයි අපි දැකලා නැති පැත්ත හිතේ. ආන්න ඒකට යන්න ඒක මේ අරමුණත් එක්ක ආද වෙලා අරමුණ සියුම් වේගෙන එනකොට තමයි නිදිමතට මායාව එන්නේ. ඉතින් අපි කතා කරා ප්‍රශ්න හතරකදී මේ ප්‍රශ්නේ. ඒ හතර දිනටත් එකයි මම මේ කතා කරන්නේ. ආන්නේ වෙනකොට මූල කර්මත්තාන්න මොකද වෙන්නේ කියලා බලන්න මූල කර්මත්තානේ තියෙනවා පෙර නිමිත්තක්. මූල කර්මත්තානේ තියෙනවා පූර්වාංගම ලක්ෂණයක්. දැන් ඔන්න නිින්දයන්ට එන්නේ කියලා. අන්න ඒකට ලෑස්ති වුණා නම් නිින්ද වෙනකොට සතුටක් එයි. අවසර ස්වාමින් වහන්සේ සක්මනේදී සතිය පවත්වනකොට පියවර කීපයක් යටිපතුලේ හිත පිහිටියද ටික වේලාවකින් මුළු කයම ගසක කඳක් මෙන් ඉදිරියට යයි. ශරීරයේ කොටස් වෙන් වෙන්න නොතේරෙන අතර මුළු කයම එකම කඳකි. මෙසේ ප්‍රකට වන ස්වභාවයෙන් ඉදිරියට යන විට සියුම්ම හුස්ම වැටීම වැටහි මුළු කයම නොදෙනී යයි. ටික වේලාවකින් හුස්ම ආරම්භයේම හුස්ම ඉවර වෙන බව තේරෙයි. ආස්වාසයේ මුලම හුස්ම නැති වී යයි. කරුවල ගතියක් සමගම සිදුවන මේ දේ මැරෙන්න යනවා මිනි. නැවත සියුම්ම හුස්ම වැටුණා සාමාන්‍ය හුස්ම වැටීමේ ස්වභාවයට පත්වන්නේ හිමිනි. තේ එකක් හෝ උණු වතුර එකක් බිව්වොත් ඉක්මනින්ම යථා තත්ත්වයටපත් වේ. මීට පෙර ප්‍රස්වාසයේ අග නිරීක්ෂණය කිරීමේදීද මෙවැනිම අත්දැකීමක් ලැබුවද ප්‍රස්වාසයේ අගදී සිදුවන නැති වී යාමට මුහුණ දීම මෙතරම් අමාරු නොවිය. ප්‍රස්වාසයේ අග හුස්ම නොදෙනී යාමේදී ලැබූ මරණ අත්දැකීම මෙරියන් කියා සිටීම අපහසු නොවුවත් ආස්වාසයේ මුලම සිදුවන හුස්මේ නොදෙනී යාම පපුව හිර කරයි. වේදනාවක් නොආවත් එසේ නොතේරෙයි. මේ தત્ත්වයේ Nirodhayද මෙයට උපදෙස් උපදේශක් දෙන්න බයක් ආතති ගතියක් කොහෙත්ම නැත අතහැර දැම්මට තව හුරු විය යුතු බව තේරෙයි. ඔය දෙකේ අර ප්‍රසවාසය ඉවර වෙනකොට බැලුවොත් නම් Nirodha කියනකොට හොඳටම ගැලපෙනවා. Nirodha කියන්නේ නිරුද්ධ වෙනවා කිය. මෙතන තියෙන ආස්වාසයේ මුල බලනකොට ඇති වෙන මානසික තත්ත්වයක් ඉතින් ඒ නිසා ඒක එච්චරම Nirodheද නැද්ද කියලා පිරිසුදුට උත්තරයක් දෙන්න බෑ. නමුත් මේක දිගට බැලුවොත් පෙනේවි ටික දවසක් කරනකොට ওই බය නැති වෙලා යනවා. ඔක එකයි තියෙන්නේ ඔකම කරලා කරලා කරලා බය අරින්නවා. ඔක බැලුවත් නැත සිද්ධ වෙන දෙන්නේ. බැලුවයි කියලා විදේශ කරප්පන් එන්න දෙයක් නැහැ නේ, අන් එන්න දෙයක් නැහැ නේ. කොහොමදත් වෙන දේ. ඒ නොදැන වෙනවට වැඩිය දැන දැන වෙන එක හොඳයි. ඒ නිසා අයිය අතේ තියෙන වෙලාවේ ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වයසට යන්න ඉස්සෙල්ලා ඒ අමාරු කොටස කරලා තියන ජීවිතේ. නැත්නම් ඔක මරණ මොහොතදී කොහොමඩක්වත් කරන්න බෑ. වයසට ගියම කරන්නත් බෑ. ලෙඩ වුණාම කරන්නත් බෑ. ඒ නිසා හයිය හත්තේ තියෙනවා මේ අමාරු කොටස් ටික හොඳට ප්‍රතිපදාවක් වශයෙන් සලකලා, ශික්ෂාවක් වශයෙන් සලකලා, ශාසනය වශයෙන් සලකලා කරන්නේ. එතකොට කාය ජීවිත අපේක්ෂාව පොඩ්ඩක් අතාරින්න. අතහැරලා ඉදිරියට යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දෙපා නැමද අවසර ඉල්ලමි. සක්මන් භාවනාව. සක්මන පටන්ගත් මුල් පියවරවලදී සිත තරමක් දුරට විසිරී යයි. ශබ්ද සහ රූපමේට හේතු බව වහාම දැනගෙන එම සිතුවිලි අඩු කරගනිමි. වැලි මළුවේ වැලිවල සිනිදු බවත්, සිසිල් බවත්, ලනුපැදුරෙහි රළු බවත් පාදයන්ට ස්පර්ශ වේ. එමෙන්ම සක්මන පටන්ගත් මුල් විනාඩි කිහිපෙහි කයෙහි ඇතිවන වේදනාද නිරීක්ෂණය කෙලිමි. පැයක් පමණ කාලයක් සක්මන ඊතා සතිමත්ව කරගෙන යාමට පුළුවන් සක්මන කෙලවර සිටගෙන සිටීමේදී ශරීරය තුල නලියෙන ස්වභාවයක් දත් විඳිමි. සක්මන ආයාසයෙන් තොරව කරගෙන යමි. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි හුස්ම දෙස සිහියෙන් බලා සිටීමි. ආස්වාසය සහ ප්‍රස්වාසය මෙනෙහි කිරීමේදී ආස්වාසයේ කෙටි බව සහ සිසිල් බවත් ප්‍රාස්වාසයේ දිගු සහ උණුසුම් බවත් අත්විඳිමි. එමෙන්ම ප්‍රස්වාසයේ ගෙවි යාම සතිමත්ව බලා සිටිමි. මුල් අවස්ථාවලදී ඊටා කෙටි කාලයක්වත් පසු එම ගෙවි යාම දෙස තරමක වේලාවක් බලලා සිටීමට හැකි බව සිතුනි. එම කෙටි කාලයේ සිතුවිලි ස්පර්ශ කරත් නැත. සිතුවිලි පැමිණියේද නැත. සමහර පරයන්ක අවස්ථාවලදී කයෙහි ඉඳගන්නා ඉරියව්වට සිත යොමු කළ විට දැනෙන වේදනා වේදනා යනුවෙන් මෙනෙහි කරමි. එම වේදනා අඩුව විට නැවතත් එම ඉරියව්වටම සිත යොමු කළ විට ශරීරයේ ඇතුළත සුදු සහ කළු තිත්වැනි දේ විශාල ප්‍රමාණයක් නලියෙන බව දැනේ. මේ ශරීරයෙන් පටන්ගෙන මුළු අවකාශයේ පුරා පැතිර යන ස්වභාවයක් අත්විඳිමි. සතියෙන් යුතුව මෙම ක්‍රියාවලිය දෙස බලා සිටින විට යම්කිසි විද්‍යුත් ධාරාවක් ඇතුළත ගමන් කරන ආසේ දැනේ. මේ තරමක කාලයක් අත්විඳින අතර මීට පෙර ඔබ වහන්සේගෙන් උපදෙස් ලබාගෙන ඇත. ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවපූර්වක ගුරු උපදෙස් ලබා ගැනීමට ඉදිරිපත් කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර සිදු කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ඕ මේක අර විස්තර කර තියෙන විදිහට සමාලාවට ශරීරය කියන එක නිකන් චිත්‍රාශයක්. එහෙම නැත්නම් ඇවිසිච්ච දූවිලි ගොඩක් වගේ පේනකොට ඒකේ සීමාවක් නැහැ. කෙලවරක් නැහැ. ඒ නිසා මේ ඇත් දෙක අරලා බලනකොට නම් මේ ඕලාරික ශරීරයේ සීමාවක් තියෙනවානේ. මම තා මම නොවේ කියන මේ සීමාව. අර තිත් බවට යනකොට ඒක නැති වෙනවා. ඒක තමයි හුඟ දෙනකොට නිදිමත හේතු වෙන්න, බය වෙන්න, නීරස වෙන්න, කම්මැලි වෙන්න, අදාහ ගන්න බැරි වෙන තත්ත්වේ. ඉතින් එතෙන්දී සාමාන්‍ය සතියක් තිබිලා බෑ. හොඳ සතියකින් ගිහිල්ලා මේ එක එක හැඩතල මාරු වුණාට සතිය කඩා ගන්න නැතුව ඉන්න ඕනේ. එතකොට පේනවා මේ ගුලියක් වශයෙන් තියෙන එක මීමැසි පොදියක් වගේ තියෙන එක මේ මත ඇවිසිලා වගේ පෙන්වනවා. එතකොට සීමාවක් නැහැ. මගේ කය දා මගේ නොවේයි කියලා වෙනසක් නැතුව යනවා. අන්න ඒ මායමෙන් තමයි අපි මේ සංසාරේ බැඳලා තියෙන්නේ. ඒ මායම ලියලා බලනකොට විසිරු විස්තර කරලා බලනකොට ඝන විනිභෝගයේ වෙනකොට ඔළුව තෝන්තු වෙනවා. අන්නේ තෝන්තු ලක්ෂණය තමයි අල්ලගන්න ඕනේ. එතකොට තේරෙනවා මේ දේ පෙන්වන්නේ නැතික නෙවෙයි ප්‍රශ්නේ. නිතර සිද්ධ නොවෙන්නේ නැතික නෙවෙයි ප්‍රශ්නේ. මේක දිහා බලන්න අපි ලෑස්ති නැති එක. ලෑස්ති වෙන්න හුතු අවදියකින් සද්ධා විරිය සති තුවට ලැහැත්ති කරන ගියොත් අපි ලක්ෂ කෝටි වාරයක් මේක දැකලා තියෙනවා මේකට ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේකට වෛර කරලා තියෙනවා මේක නොදකින් කියලා තියෙනවා එතකොට පේන්නේ කවදා හෝ මේකට සූදානමේ සාදරව ගියොත් ඒක එච්චර දුර දෙයක්වත් නෙවෙයි අමාරු දෙයක්වත් නෙවෙයි නමුත් ඒක වෙනකොට අර මම මාන්නේ මම කියන එක තෘෂ්ණාව ඉබේම දිය වෙලා යනවා. ඉතින් ඒක ටික ටික ටික ටික වෙන්න දෙන්න කියලා තමයි කියන්නේ. අවසරයි ගෞරත ගරුතර ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී ඔසවනවා ගෙන යනවා තබනවා ඔසවනවා ගෙන යනවා තබනවා. මේ ආකාරයෙන් සක්මන දිගටම කරගෙන යන විට ලනුපැදුරේදී කකුලට තද ගතියක්ද ටයිල් පොළවේදී සීතල ගතියකුත් දැනුනි. වැලි පොළවේ සක්මනේදී කකුලට සීතලත් රස්නයක් දෙකම දැනුනි. මෙලෙස සක්මනේ යෙදෙන විට කකුලේ වළලු කර පෙදෙසත් පිටේ දෙපසක් වේදනා දැනෙනි. ඒ ගැනත් මෙනෙහි කරමින් සක්මනේ යෙදුණා. පාදයේ දෙස බලාගෙන ටික වේලාවක් සක්මන් කරන විට ඇස් දෙකම දෙකට ඉහළින් වේදනාවක් දැනේ. මේ දින 3-4 පුරාවටම එලෙස දැනේ. ඒ අපහසුයි. පරියංක භාවනාව. පරියංක භාවනාවට පැමිණ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රස්වාස ගැන මෙනෙහි කරමින් හුස්ම ගන්නා පිටවන දෙස බලමින් භාවනාවේ යෙදුනද ටික වේලාවකින් ඇස් උඩ රිදීම නිසා අපහසුවටපත් වේ. ඒ ගැන ස්වාමින් වහන්සේ කරුණාවෙන් පිළිතුරක් ලබා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි නිවනම පසක් වේවා. ඔය ඇස්වල වගේ කොතනකෝ වේදනාව තියෙන්නේ භාවනා කරනකොට විතරක් නම් බහන් නැගිටතර පස්සේ නැත්තම් භාවනාවෙම අපි ගත්තා. ඒක නිසා බලන්න එක කායික වේදනාවක් නම් භාවන නැගිට පස්සේ තියෙන්නේ. නැත්තම් භාවනාවේ විතරයි එන්නේ. නමුත් ඒ ඇස් රිදෙනකොට සතිය වැඩි. ආන්නේ වාසිය ගන්න රිදෙනකොට අනිවාර්යයෙන්ම සතිය තියෙනවා. වේදනාව කියන්නේ මෙතන වර්තමාන වශයෙන් දැන් තියෙන එකක්. ඉතින් ඒක දරන්න බැරි නම් සතිය වැඩි වීම දරන්න බැරි කෙනෙක් වෙනවා. ඒ නිසා සතිය වැඩි වුණොත් මේ වගේ ලක්ෂණ වගේක් පෙන්නනවා. ඉතින් ඒ වයින් දැනගන්න මේ වැරද්දක් නෙවෙයි වෙලා තියෙන්නේ. සතිය හොඳටම පිහිටලා. ඒක ඉතින් ඒ කාගෙන ඉදිරියට ගියොත් ඒ දියුණු වෙච්ච සතියේට කුසල සතියේට පුරුදු වීමක් වෙනවා. එහෙම නැත්නම් මේ ඇති එකක්කමක් එන්න හදනවා, බඩ එකක්කමක් එන්න හදනවා, ක්ලාන්ත වෙන්න හදනවා. අරකයි මේකයි කියලා අතහරින්නේ ශරීර ආසාවට. ඒ නිසා අනිද්දාසේ වේදනায়නෝ බලාගෙන යන්න ඇත්තට වේදනාව ආවත් ඒ වෙලාවේ තියෙන සතියේ තීව්‍ර භාවය දැනගත්ත දවසේ තේරේ කොච්චර වාර ගාණක් අපි මේක මේ සතිය දියුණු වෙන එකට බාධා කරලා තියෙනවද දන්නේ නැතිකම නිසා. ඒක නිසා අනිත් දවසේ මේ වේදනාව ඇස්වල තියෙන වේදනාව ලෑස්තිලා යන්න. එතකොට ඔය යකා කියන තරම කළු පාට නැහැ. යකා තමයි උච්චරම කළු පාට නැහැ. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි සක්මන් භාවනාව ඔසවනවා, ගෙන යනවා, තබනවා යන දැනීම මෙනෙහි කරමින් සක්මන ආරම්භ කෙලිමි. ඉන්පසු වම් පාද දෙකත් අතරත් දකුණු පාද දෙක අතරත් වෙනස්කම් බැලීමට උත්සාහ කෙලිමි. පාද ලනුපැදුරේ ගැටෙන විට දැනෙන ගොරෝසු බව වෙනස් විය. ඇතැම් විට එය හොඳින් විලුඹ ප්‍රදේශයට දැනිනි. තවත් විටක මුළු පාදයේ පුරාම දැනීම පැතිරී ඇති බව දැනේ. පාදවල මස්පිඩුවල තෙරපීම පාදයෙන් පාදයට වෙනස් වේ. පාද එක එක අතට තබයි. මෙසේ විස්තර බලමින් ටික වේලාවක් සක්මන් කළෙමි. ඉන්පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා යන දැනීම මෙනෙහි කරමින් එක දිගට දිගට සිතට අරමුණ එන්නේ නැතිව ලනුපැදුරු හයක් පමණ ගා හැකි විය. කලින් සක්මන් කරන විට පැමිණි ද්වේෂ සහගත ප්‍රතික්ෂේප කරන අරමුණු සෑහෙන් අඩු වී ඇති බව වැටහින. නිවසේදීද ඊටාම අඩුවෙන් කතා කරන මාට භාවනා කරන්න පෙරත් නිතර දෝෂාරෝපණ එල්ල විය. මා ඔවුන්ගේ දුක තේරෙන්නේ නැති කෙනෙක් යයි නිතර කියන්නට විය. එසේ කරන විටත් කතා නොකර සිටි මගේ සිතේ නිතර ඔවුන්ගේ මත ප්‍රතික්ෂේප කරන මත ගලායි. මේ ආකාරයටම අනෙක් කතාවලදීද එවේලෙහි ප්‍රතිචාර නොදක්වන නිහිත ඇතුළතින් දිගින් දිගට ප්‍රතිචාර දක්වයි. ගියවර භාවනා වැඩසටහනේදී කමඨහන් සුද්ධ කරන විට මේ වාර්තා කළේය. දැන් සක්මන් කරන විට අඩු වී ඇති බව දැනීම හිතට මහත් සැහැල්ලුවකි. ඉඳහිට ඇසෙන කුරුල්ලන්ගේ ශබ්ද, වාහනවල ශබ්ද, දොරවල් ඇරෙන වැහෙන ශබ්ද ඇසී නැති වී යයි. එයත් සමගද සතිමත් වීමද වීමට හැකි විය. ඉඳහිට පැමිණි සිතුවිලි වලට ආවේ පාසල් යන කාලයේදී වුණු සිදුවීම් වැනි දේය. ඒවා ඇවිත් නැති වී යන බව වැටහුණි. ටික වේලාවක් ගිය පසු වම් මුර හිසේ තද වේදනාවක් ඇති විය. වේදනාව මෙනෙහි කරමින් ටික වේලාවක් ගිය පසු ඒද නැති වී ගියේය. මෙසේ සක්මන් කරන විට මාගේ මුළු කයම අරමුණු වී සක්මන් කරන්නට විය. හැරෙන තැනදී දෙපා වලට සිත යයි. නැවතත් මුළු කයම අරමුණු විය. මෙසේ පැයක් පමණ සක්මන් කළෙමි. පරියංක භාවනාව ආනාපාන සතිය. හොඳින් කය සැහැල්ලු කර වාඩි වී කයට සිත යෙදුවෙමි. කයේ ඇතිවන කම්පන චංචලත් හුස්ම වැටහුනි. ඒ ආස්වාස ආස්වාසයේ ලෙසත් ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ ලෙසත් මිනිහි කෙලෙමි. ආස්වාසයේ සිසිල් බවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් දැනුනි. සමහර ආස්වාස දිග බවත් සමහර ඒවා කෙටි බවත් වැටහුනි. ප්‍රස්වාසයේ දෙසීම විය. ආස්වාසයට වැඩි වේලාවක් ගන්නා අතරේට වැඩි වරක් දෙයොදයි. ප්‍රස්වාසයේ ඉක්මනින්ම සිදුවේ. ඒ සැහැල්ලුයි. මේ දෙක අතර ටික වේලාවක් නතර වී තිබේ. ඒ ප්‍රස්වාසයට පසු වැඩි වේලාවකි. ආස්වාසයට පසු කෙටි වේලාවකි. ආස්වාස දෙකක් අතර නාසිකාග්‍රයේ ගැටෙන තැන් වෙනස්ය. ප්‍රාස්වාසයේ දෙකක් අතර දෙසීමේ නාසයේ වම් පැත්තෙන් වැඩිපුර හුළඟ පිට වේ. පිටින් පිට ශබ්ද ඇති වී නැති වී යයි. සමහර ශබ්ද හඳුනා ගැනීම ලනුපැදුරේ කවුරුන් හෝ ගමන් කරන විට ඇඳුමින් නැතිවන ශබ්දයේද දෙපාවල ශබ්දයේද හොඳින් හඳුනාගත හැකිය. ඒ සමගම සිත ශබ්දයක බව වැටහි සිතවිලි පැමිණී පරණ සිදුවීම් ගැන ඒවා ඇවිත් සිතත් එක්ක ගැටෙන්නේ නැතුව යයි. සිතවිලි සමගද සතියෙන් සිටීමන උත්සාහ කෙලිමි. විතින් විත මුහුණේ සහ අත්තල මදුරුවන් විදිනවා වැනි රිදීම් ඇතිවිය. ඒවාද මෙනෙහි කෙලිමි. එවිට ඒවාද නැති වී ගියේ මෙසේ පැයක් පරයන්කේ සිටිය හැක. ඇස් ඇරිය විට ඇරිය විට සිතට සහනයක් එයි. භාවනා විදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ අර බත් පිටක් කටට දාගත්තාම හොඳටම මේක දියාරු වෙනකම්ම හැපුවොත් ඔක්කොම රසත් වැටේ. කවදාවත් දිවෙඩියව හැදෙන්නේ නැහැ. කවදාකවත් කොලෙස්ටරෝල් ඉන්නේ නැහැ. ගත්ත ගත්ත පිට දෙපාරක් කවල බය කරලා ගිලින්න පටන් ගත්තොත් ලෙඩ සේරම එනවා. වගේ හිතට එන අරමුණු හැම එකක්ම හොඳට විස්තර වශයෙන් බලන්න ඒක කවදාකවත් අජීර්ණයක් වෙන්නේ නැහැ. විස්තර වැඩියෙන් වැඩියෙන් බලන්න ධර්මයේ හොත්තට වැටෙනවා. ඒ නිසා වමෙන් වමට වෙනස බලන්න, වමෙන් දකුණට වෙනස බලන්න, දකුණෙන් දකුණට වෙනස බලන්න, ආස්වාසේ ප්‍රස්වාසයට වෙනස බලන්න, ආස්වාසෙන් ආස්වාසයට වෙනස බලන්න, ප්‍රස්වාසෙන් ප්‍රස්වාසයට වෙනස බලන්න. එතකොට මේ අරමුණේ හැංගිච්ච ඔක්කොම තොරතුරු ටික දැනෙනවා. ඒක හරියට හොඳට හපලා, හොඳට කෙල මිශ්‍ර වෙන්න ඇරියා වගේ කටේ. කද්දාකවත් පිෂ්ඨ සම්බන්ධ ප්‍රශ්නෙ ඉන්නේ නැහැ. එහෙම නැතුව ගිලගෙන ගිලගෙන ගියොත් තමයි සතිය අඩු අරමුණු වැඩි වුණොත් දිවෙඩියා. සතිය වැඩිලා අරමුණු අඩු වුණොත් දිවෙඩියව සනීපේ. නිකන් කටට දාලා දෙන උපමාව. ඒ නිසා කියනවා දිවෙන් සියදී නසා ගැනීම කියලා පොතක් කියලා තියෙනවා. රස තෘෂ්ණාවට ගොඩාක් කාගෙන කාගෙන ගියොත් හපන්නේ නැතුව ලෙඩ. ඒ වගේ අරමුණක් එනකොට හොඳට හපලා. හොඳට විස්තර සහිතව බලන්න පුදුම තොගයක් තොරතුරු තියෙනවා. එතකොට ඒක තුළ පුදුම ධර්මයකුත් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි මේ නිදිමතක්, කම්මැලිකමක් හදාකත් වෙන්නේ නැහැ. නිසා මේ වගේ විස්තර බැලීම පුරුදු කරන්න. ඒ වගේ විස්තර ලියන්න පුරුදු වෙන්න ඕනේ. මේක ටිකක් වැඩි, ලියුම ටික වැඩි. මේක පිටු කරන්න පුළුවන්. කෙසේ නමුත් ඉතින් මේ වගේ ලියලා ලියලා තමයි සාරාංශ කරන්න පස්සේ තේරෙන්නේ. ওই විදිහට පුළුවන් තරම් තොරතුරු අහුලා ගන්නත්, ලියලා ඉදිරිපත් කරන්නත් පෙළඹෙන්න කියන එක කියන්න පුළුවන්. අපිට තව තියෙනවා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න સમાප්තන. විනාඩි 10ක විතර කාලයක් කාට හරි සභාවට ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒකට සාදර වෙන්න පුළුවන් අපිට. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙක තුනක් තියෙනවා කමක් නැති. අහන්න අවසරද? ඇත්තටම අද උදේ පරයන්කේ ඉන්නකොට පරයන්කය කරගන්න බැරි වුණා සද්ද ටිකක් ආවා. ඒ සද්ද නිසා ඒ සද්ද ආපු කරපු අයට මෛත්‍රී කරන්න ගත්තා. මෛත්‍රී කරගෙන විනාඩි 10ක් විතර යනකොට මට ඔළුවේ හොඳ ඔළුව පිටිපස්සේ අංශු ඔක්කොම දඟලන්න වගේ ගත්තා. ඊට පස්සේ මට හරි ප්‍රීතියකුත් ඇති වුණා ඒ වෙලාවේ. මෛත්‍රී කරලා ඉවර වෙනකොට තමයි කුණේ. ඊට පස්සේ ආයිම මම ආනාපානෙට පැමිණියා. ආනාපානයේ ඉන්නකොට ආයිම සද්ද එන්න ගත්තා. ඒ සද්දාවත් ආයි මුකුත් හිත කලබල කරේ නැහැ. එතකොට මම බුදුගුණ භාවනාවට මාරු වුණා. බුදුගුණ භාවනාවේ ඉඳගෙන විනාඩි 10ක් විතර ඉන්නකොට හිත හොඳට සංසුන් වුණා. ඉතින් මම එහෙම ගියේ එතන ඇත්තටම එතන මිදීමෙන් වැඩක් නැහැ කියලා හිතුණු හිඳයි අනිත් එක එහෙම භාවනාව මාරු කිරීම සුදුසුද කියලා තමයි මම ස්වාමින් වහන්සේගෙන් අහන්නේ. ඇත්තටම මට උමනා කරේ මේ මොහොතේ කෙලස් නැතුව ඒ පැය ගෙවන්න. ඒකයි මගේ ප්‍රශ්නය පළවෙනි එක. ඔය සතිය තියෙනවා නම් බුද්ධානුස්සතිය කිව්වා සතිය තමයි. මෛත්‍රී කරනවා කියලා කියන්නේ තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව පහසු නම්. ඉඳුන් හිටු පහසුකම තියෙනවා නම් මෛත්‍රියක් තියෙනවා. ඉඳුන් හිටු පහසුකම නැතුව පරිසරේ කොච්චර වාසිදායක වුණත් මෛත්‍රියක් නැහැ. ඒ නිසාම මෛත්‍රිය බුද්ධානුස්සතිය ආනපන සතිය කොහෙ තිබ්බත් නම් වෙනස් වුණාට සතියම තමයි තියෙන්නේ. ඒ නිසා පාවිච්චි කිරීමේදී සතිය වර්ධනයක් පේන තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි ප්‍රශ්නේ තමයි සක්මන් කරනකොට උඩ මළුවේ පැදුරු මාගල් වල සක්මන් කරනකොට ලොකු වේදනාවක් මගේ කකුලට ඇති වෙනවා. ඒක නිසා මම ගොඩක් වෙලාවට පය මාරු කරලා සිමෙන්තියට තියලා මාරු කර කර යනවා. එතකොට මතු පිටවල් දෙකක තියෙන වෙනසත් බලන්න පුළුවන් වේදනාවත් සුඛ දුක්ඛ කියන දෙකමත් ඒ වෙලාවේ මට නිරීක්ෂණය කරන්න පුළුවන් නිසා. එහෙම කරන එක සුදුසුද? එහෙම නැත්නම් මං කෙලින්ම සිමෙන්තියටම ගිහිලා සක්මන් කරන එකද හොඳ නැත්නම් වේදනාව ඉඳගෙනම පැතුරෙම යන එකද හොඳ කියලාත් අහන්න මං කැමතියි. කොයි එකද සතිය වැඩියෙන් තියෙන්නේ? කොයි එකද අඛණ්ඩ සතිය පවතින්නේ? තනි කර ලන පැතුරද ලන පැතුරයි සිමෙන්තියයිද සිමෙන්තිය විතරද? සතිය හැමතැනදීම පවතිනවා. නමුත් වේදනාව වැඩි ලන පැතුරේදී. එහෙමනම් කොයි එක කෙරුවත් කමන්නේ. අපිට ඕන කරලා තියෙන්නේ මොකක්වත් නෑ. අපිට ඕන තියෙන්නේ සතිය පවත්තන එක විතරයි. නිසා ඒ සඳහා ආනාපාන සති කිරුවත් එකයි බුද්ධානුස්සතිය කිරුවත් එකයි මෛත්‍රී කරේ නම් වණන් වණින් වැඩක් නැහැ. සතිය දිගට තියෙනවනම් ඒකේ සැක කරන්න එපා මොකක්. මම සතිය වැඩි කරගන්න කරන්නේ මෙනෙහි කිරීම දිගටම කරගෙන යනවා. ඒ අතර අර පියවර වැඩි කරන එකත් මම කරනවා. සමහර වෙලාවට ඒක පාදයට වේදනාව නම් පියවර අඩු කරනවා. කරලා ඒ විදිහට කොහොම හරි මගේ සතිය තියාගෙන බලනවා. ඒ අතර රූප පේනවා, ශබ්ද ඇහෙනවා, සත්තු කෑ ගහනවා, ඒ වගේවත් ඇහෙනවා, වාහනවල සද්ද ඇහෙනවා. ඒවා ශබ්දයි රූප කියලා ඒවා තේරුම් ගන්නවා ඒකම ඒවා කාමය දේශ තියෙන ඒවා නෙවෙයි කියලා තේරුම් ගන්නවා ඒකම තව කියන්නේ වේදනාවත් තේරුම් ගන්නවා වේදනාව මේක රළුයි මේක සුනිදුයි කියන දෙකම වේදනා තේරුම් ගන්නවා ඒකම එක කරගෙන යනවා ඒක තමයි සක්මණේදී තියෙන මම දකින නිරීක්ෂණ මට සක්මන විනාඩි 40කට වඩා කරන්න බෑ. හරි ඒකට වේදනාකාරී. ඊට පස්සේ මම ආනාපානෙට වාඩි වෙච්ච ගමන් මගේ ඇඟේ චලන පෙන්නනවා. කකුල් වල එහෙම විශේෂයෙන්ම අත්වලත් සමහරලාට පෙන්නනවා. අද උදේ නම් ඔළුවේ ඇතුලේ හුඟා තේරුණා ඒක මට. ඒක හරි සතුටක්. ඒ චලන එන එක මම සතුටක් හැටියට තමයි බාරගන්නේ. තව දෙයක් කියන්න තියෙනවා ස්වාමීන් වහන්සේ මම පර්යංකේ ඉන්නකොට ගොරෝසු ආනාපානෙ විනාඩි 5ක් විතර ඉන්නකොට සියුම් ආනාපානෙට එනවා. සියුම් ආනාපානෙ මට විනාඩි දෙකක්වත් ඉන්න වෙන්නේ නැහැ. නොදැනුවත්වම නිින්ද යනවා. මම දන්නවා දැන් නිින්ද යන්න එන්නේ කියලා. නමුත් ඒ නිින්ද නවත්ත ගන්න බැහැ. හෙලිම වැටෙනවා. එතකොට අර වාක් එකක් වගේ මම නැමිලා ඉස්සරහට බර වෙනවා. සමහරලාට ඔළුව නිකන් වදින තරමට වගේ කිට්ටු වෙනවා. එතකොට මම හදා ගන්නවා. හදා ගන්නොත් එක මේ தත්ත්වෙ මිදෙනවා. මිදුනහම මම ආපහු ආනාපානෙටම එනවා. ඒ කියන්නේ ඒක තමම පුහුණු වෙන අවස්ථාවේ තියෙන ඕකමයි ක්‍රමේ වේදනාවට ලෑස්තිලා යන්න සක්මණ විනාඩි 40කට කරන්න බෑ කියලා කියනවනම් බලන්න සක්මණෙන් ගිහිල්ලා පරියන්කට යනකොට සක්මණෙන් ඉඳලා පරියන්කට යන ඉරියව් මාරුව සතියෙන් සිද්ධ වෙනවාද කියලා. එහෙම සිද්ධ වෙනවනම් ප්‍රශ්නයක් නෑ. සක්මණේ හිටියත් සතිය තියෙන්නේ මොන හේතුවක් නිසා හෝ පරියන්කට ගියත් සක්මණේ තියෙන සතිය කොච්චරක් පරියන්කට යනවාද කියලා බලන්න. ඒ විදිහට මේ මුළු කතා ප්‍රශ්න හතරටම උත්තර තියෙන්නේ ඔය මොන දේ කෙරුවත් සතිය වර්ධනයක් වෙනවා නම් ඒක හොඳයි. එහෙම නැති ඔය තාක්ෂණික කරුණු අපි එකට ආධාර උපකාර කරගන්න මිසක් ඒවුවා මිනන්දඩු කරගන්නේ නැහැ. මිනන්දඩ වෙන්න තියෙන්නේ සතිය අඳුන්වා දීම සහ සතියේ අඛණ්ඩ වර්ධනයක්. ඒක වෙනවනම් ඔය අනිත්‍ය ඔක්කොම ආර්ය පරිේශන ඇතුළට වැටෙනවා. කොයි එක කෙරුවා ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඉස්සරහට නැමෙන එක නැවත්ත ගන්නේ කොහමද? නවත්තන්න ඕනේ නැහැ. දැන් නැවෙන බව දන්නවනේ දැන් හොඳටම. ඉතින් ඒ තියෙද්දිම කරන්න මම මේ වෙන්නේ අරමුණ සියුම් වේගන යනකොට. එතකොට අරමුණ සියුම් වෙන කලාව, අරමුණ සියුම් වෙන රචනය, අරමුණ සියුම් වෙන ආකාර දිහා බලන්න හිටියොත් ඕක නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕක නතර කෙරුවොත් අරමුණේ දැන ගැනීම ලැබෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මේක වෙනකොට ඒකාන්තයෙන්ම අරමුණේ සම්බන්ධතාවය වෙනසක් ඇති වෙනවා. පූර්ව නිමිත්තක් පෙන්වනවා. අන්න ඒක තවදුරටත් මේ ශරීරයේ තියෙන ඇද වැටුණත් කමන්නේ මට මේ මැජික් එක බලන්න ඕන. කොහොමද මේ මගේ කය මට ඕන නැති විදිහට හැසිරෙන්නේ? ඒක වෙන්නේ අරමුණත් එක්ක වෙන වෙනසකදී. අපි බලන්න පුළුවන් තරම් කයේ වෙනසට වැඩිය අරමුණේ මොන විදිහේ පෙරමිඩ පෙරමිඩ පෙරනිමිති පෙරමග ලකුණු පෙන්නලාද වටන්නේ කියන එක බලන්න ගන්නවා. ස්වාමීන් වහන්සේ කලින් සැසියක කිව්වා එහෙම නැමෙන්නකොට අපේ අපේ වීරය මදිකම නිසා තමයි අපි එහෙම නැමෙන්නේ කියලා. ඒතකොට මේ වීර්යයයි සමාධියයි දෙකේ සමතුලිතේ නැති වෙනවා. එතෙන්දී අර සතිය අරමුණ සියුම් වෙගෙන යනකොට ගොඩක් අපිට ලෙඩ සමාධියක් වෙනවා. ඒක දැක්කේ නැත්තම් ඒක යටිපහ වුණොත් වැටෙන පැත්තට යනවා. වැටෙනවා නැත්තම් ඒක ඉරියව් ඇද වෙනවා, බෙල්ල පාත් වෙනවා. ඉතින් එහෙම 100%ක් නැති කවුරක්වත් නැහැ. හැම කෙනාගේම මේ වගේ පොඩි පොඩි ලක්ෂණ තියෙනවා. ඒක අඩු වෙනවා නම් ඒ වගේම වෙන යාන්ත්‍රණේ පේනවා නම් මේ ශරීරේ මගේ එකක් නෙවෙයි අරමුණේ මේ මේ ලක්තත්තරපත් වෙනට ඊට අනුව ශරීරේ විකෘති ඒ නිසා අපි බලන්නේ මේ ශරීර අරමුණේ මොන මොන වෙනස්කම් එක්කද මේ ලකුණු පෙන්වන්නේ කියලා අරමුණට සාපේක්ෂවමයි බලන්න පුළුවන් තරම්. ස්වාමීන් වහන්සේ තව දෙයක් මගේ ජීවිතේ සාමාන්‍ය ජීවිතේදී මම සක්මනට ගොඩක් කැමතියි. වැඩ ඇරලාමත් මම සක්මන විතරක් කරලා නිදා ගන්න වෙලාවල් තියෙනවා. මොකද පරයන්කයට ගියොත් මම දන්නවා මට අනිවාර්යයෙන්ම නිින්ද යනවා කියලා. ඉතින් ඊතර බොරුවක් කරනවට වඩා හොඳයි නේ අර සක්මන විතරක් කරලා නිදාගන්න කියලා මම එහෙම හිතලා නිදා ගන්නවා. විනාඩි 20ක් විතර සක්මන කරලා තමයි මම නිදාගන්න යන්නේ. ඊට පස්සේ එහෙම කරොත් ඒක සමතුලිත බවක් නැද්ද? පරයන්කයක් නැතුව සක්මන විතරක් කරන එක දවස පුරා සතිය වැඩිවීමට මේකෙන් තියෙන ඉම්පැක්ට් එක බලන්න. මේකෙන් තියෙන බලපෑම බලන්න. ඒ පැය භාග විනාඩි 20 නෙවෙයි ඕරෝල් මුළු දවස පුරාම පවතින සතිය දිනු කරන්න මේක උදව් වුණක් නා උදව්වක්. අපි බලන්නේ මේ වැඩපිළිවෙලෙන් දවස පුරා පවතින සතියට අනුග්‍රහයක්ද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ශරීර හොරකමට අඥාන උපේක්ෂාවෙන් හිත කරන ප්‍රයෝගයක්ද කියලා. සතිය වැඩි වෙනවනම් ප්‍රයෝගයක් වෙන්නේ නැහැ. ඒ වගේ පුළු පුළුම් වෙලාට something is better than nothing කියලා මොනවත් නොකර ඉන්නවට වැඩිය මේක කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි එහෙනම් මෙතනින් අපේ සාකච්ඡා වාරේ කමඨාන් සුද්ධ කිරීම වාරේ સમાપ્ત කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්කේ සඳහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.